යං විතංකේ යුක්ඛං යදවා හොරං වාතන්නේ සුවායම් රතනං පනිතං නමෝ තමං අපිකේ තථාගතේ නිදං තිබුද්දේ රතනං පනිතං ඒකේන සක්කේන පුවත් හෝතු ශ්‍රද්ධාවන්ත පිළිතුරු සුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවත්තරාජෝත්තමයන් වහන්සේ විසින් බුදුන් දෙවෙනි වසරේදී විශාලා මහනුවරදී පැවැත් වූ සතන සූත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි ගාථාවයි මේ ප්‍රකාශ වුනේ. සතන සූත්‍රාන්ත දේශනාව මහා බලසම්පන්න සූත්‍රාන්ත දේශනාවක්. මේ දේශනේ සෑම බෞද්ධ නිවසක භාවිතා කළ යුතු දේශනාවක්. සකලාන්තරායේ ਸਰවෝපද්‍රවයන් අභිභාවනයේ සිල්මර සමර්ථ භානුභා සම්පන්න සත්‍යයක් යාමේ දේශනාවක්. මේ දේශනේ පැවැත්වූයේ විශාලා මහනුවර. විශාලා මහනුවර කියන්නේ ඓතිහාසික මහා නගරයක්. මේකට විශාලා මහා නෝකලා නම ඇතුනේ මේ කොමන හේතුවක් ඔබ කිලකත් තේරුම් ගන්න කියන්නේ තෝන. බුද්ධෝත්පාදයට පෙර බරණස් නුවර බ්‍රහ්මදාස රජුගේ අග්‍රමහේතුකාවට පුත්‍රෝලක් ලැබුණා. මේ දරුවා සැබවින්ම මත් හැකියාවක් පමණයි. ඉතින් ධර්මයේ ස්වરૂපේ නැති මත් ඇතිය. ඒකෙන් මෙතුමියට ලැජ්ජාවක් වේ කියන සමන්ගේ යහුදියන්ගේ සහයෝගයෙන් බඳිනක වහා සබා තවත් බඳිනකින් වහලා පියෙන සීල් කරලා උලම් පොඩක්වත් වතුර පොඩක්වත් මේ නැහැට ආවරණය කරන පිටපැත්තේ සතහනක් ලියුවා බ්‍රහ්මදත්ත රජුවන්ගේ මහේතිකාවගේ ප්‍රජාවයි කියලා. මේක ගංගානම් ගඟට දැන. ගංගාවේ සාමීයන මේ බඳුන ඈත ආරණ්‍ය සේනාසනයේ සිටි පාපකයන් වහන්සේ නමකට ගන්න පුළුවන්. ඒ කියන්නේ උදෑසනක මොන දෝණය කරන්න ගඟ සමීපයේ ගියාම මේ භාජනයේ පාවී වෙනවා දැකලා ඒක මොඩ ගත්තා. තමන්ගේ අසතුවට ගෙනියන සබා නියත කොට දැනුවාමත් හැකිය. නමුත් තාපසයන් වහන්සේ කල්පනා කළා මේ වදන්තිය කියනවානේ බ්‍රහ්මදත්ත රජතුමාගේ අග්‍ර මහේච්ඡකාගේ ප්‍රජාව කියලා. ඒක කල්පනාකාරියෙන් වහලා තිබුණා. දවස් හතක් ගියාම මේ මත් හැටියේ දෙකට බෙදිලා. නිකම්ම නෙමෙයි. දෙකට බෙදෙන මත් හැටියේ කුමාර කුමාරි දෙන්නේ. ඕම ලක්ෂණ හැදහුරු ඇති ධර්මයෙන්. ඉතින් මේ ශාසකයන් වහන්සේට පුත්‍රක් ස්නේහය ඇති වුණා. මේ දරු දෙන්නා අඩමලියට ඇඟිලි දිස්සලාපත. දරු දෙන්නාගේ කෙනේ මහිමේ ඇඟිල්ලෙන් පිරුරන්න පුළුවන් වුණා. ඉතින් හැමදාම ශාසකයන් වහන්සේ දැන් මේ දරුවන් දෙන්නට සාක්ෂි කරනවා නිතර. වෙනදාට වඩා ඉන්දපාතයන්ට තුමා වෙනවා. ශුන්‍යතාවයේ වඩින්නේ ඒ ආනන්ද සේනාසනයට සමීප ගොදුරු ගමක් තියෙනවා ගොකුළු ගමක්. ගවයන් බලන, ගවයන් පාලනය කරන මිනිස්යන් දෙතෙන ගොකුළු ගමක්. ඒ ගම්වාසීව කල්පනා කරන තාපසයන් වහන්සේ ලබාට ආදාහන ගන්න සමා වෙනවා. අපි විමසා බලන්න ඕන කියන ආවා අසතුට. විමසා බලනකොට තාපසයන් වහන්සේ මේක දෙන්නේ කඩේ. ගම්මේතු කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට මේ දරුවන් හදන එක සම්බෝධියක් අපිට බාර දෙන්න අපි හදන්න. මේ තාපසයන් වහන්සේ කිව්වා මේ දරු දෙන්න බොහෝම පුණ්‍යති දෙන්නේ. මේ දෙන්න සාජ කුමාරි කුමාරි දෙන්නේ. ඉතා බොහොම ප්‍රේමකමට ඔබ ගරුත්වයෙන් ආරක්ෂා කරගන්න උපදෙස් දෙනවා. මේ නගරවැසියෝ ගම් මේ ගම්වැසියෝ මේ දරු දෙන්න වඩාගෙන ඉඳින්න බොහොම ගෞරවයෙන් සදාවදන් ගත්තා. මේ දරු දෙන්නා කර්මයට පත් වෙනකොට මේ දෙන්නගේ ශරීරයේ ස්වභාවයෙන් කඩිතකින් වාගේ ඇතුළත වෙනවා. විච්ඡේ කියන නම් පැතුවා. මුච්ඡේ කියනක විච්ඡේ කියන භාවිතා වුණා. හරියට මේ මොහුදුරු එක්කෙනෙක් තියෙන දෙයක් ඇතුළේ තියෙන දෙයක් වෙනවා වගේ ඒකම ශරීර අභ්‍යන්තරයේ තියෙන. ඒතරම් සිලින්දි තියෙනවා. කුමේ ධම්මෝපෝ කල්පනා කළා මේ දෙන්න වෙන අයක සංසන්දනය වෙන්න සිදුසු නෑ මේ දෙන්නම විවාහපත් කරවමු කියන එම ගෞරවයෙන් අභිෂේක කොට විවාහ කරන්නේ ඒ දෙන්නට මාළිගාවක හදලා දෙන්නා ඒ ගමෙන් බහැර පිහිටරන්නේ සැබවින්ම ඒ මහා පුණ්‍යවන්ත දෙකලට 16 වාරයක් නියුම් දඩුවම් ලැබුණා කුමාර කුමාරියන් වශයෙන් නියුම් දඩුවම් 16 වාරයක් ලැබුණා සිද්ධ දෙලකම. ඉතින් ඒ ඇත්තල ඒ වගේ කර්ම විහෙතපත් වෙනොත් එහෙම දරු සම්පන්නයි. ඉතින් මේ වර්ණගා ගන්නාලද ළඟදීනේ නැත්තම් ගම්මානේ ටිකෙන් ටික විශාල කරන්න උනා. වාර තුනක් විශාල කරන්න වෙච්ච නිසා ඒ ප්‍රදේශයේ නමක් ඇති වුණා විශාලා මහනුවර කියලා. විශාලා මහනුවර. ඒ ප්‍රදේශයේදී ජනපදයක වග්ගීය ජනපදයේ තුන නවත් භාවිතා වුණා. ඒ නම භාවිතාවෙන් හේතුව අර මුල් දෙන්න ගමේ ගමයි එක සෙල්ලම් කරනවා ගමේ ගමෙන් බොහෝම කඩින් කලනවා. ඒ කාරණිකා දෙමෝපියුන මේ දෙන්න වග්ගයේ සම්බා වග්ගයේ සම්බාති. මෙයන්ට මෙන් එලවන්න ඕනේ එලවන්න ඕනේ කියලා අර ආදරයට කියන්නේ. එලවනවා නෙමෙයි. ඒ නිසා වග්ගයේ සබ්බාතන වචනේ මුල් කොටන වග්ගී වග්ගී කියන වචනේ ඇති වුණා ඒ නගරයේ ඒ ප්‍රදේශයෙන්. නිසා වග්ගී ජනපදයේ තුන විශාලා මහනුවර. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල වෙන විට විශාලා මහනුවර පජදරුවෝම 7707 දෙනෙක් සිටියා. ඔක්කොම එක හා සමානයි. ඒක මාන්දලික රාජ්‍යයක්. මාන්දලික කියන්නේ එක්කෙනෙක් අගරජ වෙනවා නෙමෙයි. ඒ ශබ්දවත් සත්‍ය දෙනාම එක මහා සභාව. මාගේ මාරුවට ආසනේ සිංහාසනේ වාඩි කරවනවා ඒක එකින අපේදී. මේ මාසේ එක වාරික එක්කෙනෙක් සිංහාසනේ වාඩි. ඊළඟ මාසේ එක්කෙනා සිංහාසනේ වාඩි. හැබැයි මේ සියල්ලෝ මූලික සාමග්‍රී. එකමයි. එනිසා මුළු මහත් විශාලා මහනුවර රජදරුවම 7700ක් වෙනවා. ඒ අබ්බාසත්‍ය අධ්‍යනාතන විශේෂ වෙන වෙන මාළිගා වෙන වෙනම පොකුණු වෙන වෙනම මංගල රාත වෙන වෙනම මංගල අස්යම් මංගල ඇතුම් ඒ විදිහට සීල සම්පත්තියෙන් මුළු මහත් විශාලා මහනුවර ගැඹුරු ඒ නුවර කවදාකවත් දුකක් බියක් ඇති ගැනීමක් නැහැ සීලමු දෙනා බොහොම නිරෝගී බොහොම පුණ්‍යවන්තයි බොහොම ශාස්ත්‍රීයයි නමුත් අපේ සාරුවත්යන් වහන්සේ වඩා වැඩි කලක් ගතුනේ නැහැ. ඒ නගරයේ තියෙන විපත්යක් මූලපාන සිද්ධ වුණා. පළමුවෙන්ම වාස්තාව නැතිවීමේ කුඹුරු හානි වුණා. ඒකෙන් හානි වුණා. ඒකෙන් හානි වීම නිසා පිළිසර ප්‍රදේශවල මිනිස්යන්ට ආහාර පාන ගැනීම ගැඩ රෝග ඇති වුණා. දුර්භික්ෂය නිසා වතුරක් දුෂ්කර වුණා, වගේම ආහාර පාන දුෂ්කර වුණා. මේ රෝග විදීජ පැතිර යාම නිසා සියල්ලම ආකුරුයි. ඒ අතරේ අමනුෂ්‍යත්වයෙන් පටන් ගත්තා. ඒ සංසංග වල මිනිස්සු රෝගාබාධ වලින් මැරෙනවා ඒවා ඉවත් කරන්නත් නැහැ. අන්තිම අමනුෂ්‍යත්වයට ආවදී. එයින් ඒ හේතුවෙන් මිනිස්සු දේ ගැන්නේ මරණයෙන් පස්සේ. දැන් දුර්භික්ෂ භාවය, රෝග භාවය, අමනුෂ්‍ය භාවය කියන උපද්ද තුනකින් සුවිශාලා මහ නෝර ජීවිත වුණා. එක දවසක 100 200 300 වගේ කෙනෙක් වැඩි මෙරියා. මේක සාධි සභාවක සමිල්ලක් වශයෙන් ආවා. සාධි සභාවක සමිල්ලක් ආවේ ඉස්සරලම් යුක්ති රජදරුව බොහොම ධාර්මිකයි. ඒ කාලවල කිසි දුපද්දරයක් නේකට තිබුණේ නැහැ. දැන් මේ විශාල උපද්දරයක් ආවේ යුක්ති රජදරුවන් අධාර්මික ඇති කියන සමිල්ලාව. සත්‍යනේ රාජ සභාවේ ස්ථාපිතලා කතා කළා. සැබවින්ම ඒ පිළිසගේ ප්‍රතිපාතිල බිඳක්වත් වෙනස් වෙලා නැහැ. ඒ සීල දෙනා හොඳට පන්සිල් රකින්නවා. තව බෞද්ධ ආගමාවේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ චාරිත්‍රයේ පන්සිල් රකින්නවා. ඒවත් රකින්නවා. ඒ වගේම දසදාගාරමේ විකෝපනේ මොකද? සාධිකරයි. ඒ නිසා රාජසභාවේ ඇති වුණා මේක මේ රජදරුවන්ගේ අනුපාදවක්ෂිකාරයේ සීකත්වයක් නෙමෙයි. මේක සාංගිකත්වයක්. මේකට යම් කිසි සාන්ති වරේ මේ රටට පමුණවා ගත්තොත් මේ සාන්තියක් ලබා ගන්න පුළුවන්. එනිසා කවුද තිබුතු සාන්තුවරයා කියන සත්‍යය කරනවා. ඉතින් ඒකේ කාමාසිවරු තමන් තමන් ගන්නා වූ සාන්තුවරයන්ගේ නම් කියන්න පටන් ගන්නවා. සමහර කෙනෙක් ඊශ්වර දෙවියන් ඒ පුදසක්කාර කිවිලින් සාන්තියක් එනවා. සමහර විෂ්ණු දෙවියන් තාත්තවත් ඒ අදහන දෙවියන්ගේ නම් සිටියා ඒ අත්‍යන්ත ප්‍රතිසක්කාරී කිරීමෙන් සාන්තියක් ලැබේ කියලා. තවත් අයිති වෙනවා පූර්ණ සාත්‍යක මක්කලි ගෝසාල අධිත ශේෂ කම්බල කපුද පච්චායන සංජය දෙල්ලප්පි කුච්ච ඉන්නාත නාත සූත්‍රෝ හාගෙනෙක් කියන්නේ ඒ කවර හෝ සංස්කෘතනේ ගලාවක් මේ රටේ මේ විපර්තිය සංසිඳවන්න පුළුවන් කියලා එක එකනා දන්න දන්නාගේ නම් කියනවා ඔය අතරත ඉතාමත්ම බුද්ධි සම්පන්න බෞද්ධ ආගමය යන හොඳින් දන්නේ අමාත්‍යවරු කිය. ඒ මාත්‍යවරු අම ආසනේ නැගිටන උතුරු සම එකක් කරගෙන පරිවාහනෝර පැත්තට নমස්කාර කොට සාදු සභාවම කතා කළා. සජදන්ගෙනි මංගල දිසාවෙන් පද වාසක දිසාවෙන් ඉර පාරේ සිටක් తీරවද කොච්චර වතුර කෝර දැම්මත් අත්තිකාගයෙන් මරණලන්න පුළුවන්. මෙලිනිකා තෙල් ගන්න පුළුවන්. සයිනමේ පර්වතවල නෙළුම් වල් නෙලන්න ලැබෙයිද? එවැගේම කනානන්දිරයන්ගේ ඒ සූර්ය මණ්ඩලයේ අහසේ දුගලමින් දබලමින් තිබිදු කනානන්දිරයෙන් වැඩක් ගන්න අවශ්‍යද? ඔය විදිහේ උපහාසාත්මක උපමා දක්වලා කිව්වා මේ ලෝක ධාතුවේහි මේ නම් සඳහන් කළ සාස්ත්‍රෝරු කෙනාට මොනම සම්පත්තියක්වත් වන්නේ නැහැ තාත්පත් වෙන්න පුළුවන්. එනිසා රණගහ නුවර වේලවනාරාමේ නම් විහාරයක් පවතිනවා. ඒ ප්‍රධාන ගායකතුමා රණගහ නුවර දිලිසාර මහරජුරු ඒ මේ විසා මේ වේලවනාරාම විහාරයේ වැඩෙනවා සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සරුවක්යන් මහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුල්ලි බෝධි සම්භාර පුරා කපිල වස්තු නුවර සුද්ධෝදන මහා මායා මෞපියන් පුත්ව පටිසන්ධිය උත්පත්ති මංගල්‍යයට පත්වි විසුනම වෙනි වසරේදී අභිනිෂ්ක්‍රමණි කොට පරිදිවි මහා ප්‍රධාන වීදේ වඩා නඳුම් පිළිවෙත සොයා බුදුන් උපතින් අවුරුදු 35 දී බුද්ධගයා සුද්ධ භූමියේ අස්වත්ත බෝධි වෘක්ෂයට පිටදී මාර පරාජයකට ලෝතුරා බුදුනා. මහන්සේ මේ පාදේ පතන් සිරස්තලයේ තත්වා ඉතිසක් මහා පුරුෂ ලක්ෂණ පවතින මේ දේහයක් ඇතිවෙන්නේ මූලපීත ලෝහි සෝදාත මාන්‍යක්ක ප්‍රභාසර සවනගන පිළිදෙන බුදු සමිල්ලෝ වැඩ ඉන්නවා ඒ සරුවත්යන් මහන්සේගේ ප්‍රතිසන්දි මංගල්ගේ උත්පත්ති මංගල්‍යයේ බුද්ධත්ව මංගල්‍යයේදී ධම්මචක්ක මංගල්‍යයේදී දසදහසක් ලෝක ධාතු වල දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වෙමින් වාසයට ගෞරව කරතුණා. ඒ සරුවක්යන් වහන්සේ සවාසන සසලස්ලේයෙන් ප්‍රහාණය කළ බැවින් අරිහත් නම් වෙනවා. සකල යය මණ්ඩලයේ සරුවක් ප්‍රකාරයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ශ්‍රී විද්‍යා අෂ්ට විද්‍යා පසළොස් කර්ම ධර්ම සමන්විත බැවින් විද්‍යා කර්ම සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් නැති බැවින් සුගත නම් වෙනවා. සකල ලෝක ධාතුව සත්වාකාරයෙන් ආબોධ කළ බැවින් ලෝක විදූ නම් වෙනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ධර්ම දේශනා රූප විලාස ආදී සමන්ත වඩා උසස් කෙලෙස් ඇති බැවින්ද ධමනේ කටුදි සත්‍යයන් උත්තරීතර විදියෙන් ධමනේ කළ බැවින්ද අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී නම් වෙනවා මෙලව ආර්ථය, පරලොව ආර්ථය, නිර්වාණ පරමාර්ථය පිණිස ආවාද කරන්න බැරි. අනිසාසනා කරන්න බැරි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේල දුක් දෝමනස් උපායාස කියන මේ සංසාර සාගරින් සංසාර කාන්තාරයෙන් සත්‍යයන් එකරි කරවා නිර්වාණ ක්ෂේම භූමියට පමුණුන බැවින් දෙවිතුන් සාක්ෂි නම් දෙනවා. දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය සමන් අවබෝධ කොටගෙන අනන්ත ජනතාවට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වෙනවා. ඉන්නේ භාග්‍යයෙන් අගතන්පත් දැනින්ද ශේෂ මහරහදී පංච මහරයන් බිඳලෝ දැනින්ද අවිස්වාදී ආදී භාග්‍ය ධර්මයන්ගේ සමන්විත දැනින්ද සත්‍යර්මයේ දෙදෙදා දහම් දෙතු දැනින්ද උත්තරී මනුෂ්‍ය ධර්මයන් බැඳෙන්නේ කියලා දැනින්ද සතර ගමන අවසන් කොට නිර්වා අමෘතයේ වැළඳු දෙවිඳ භගවානන් වෙනවා. දසබල ඥාන චතුරු වෛචාරඥා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති. කරුණක්තා ඥානෙන් අතීතනාය වර්තමාන තුන් කාල අතමිලක්ෂය ආબોධ කොටගෙන දෙවියන් සෑත සමස්ත ලෝකයාට හිත සූපිනිස සදාම් අමාවේ වස්ත වෙනවා. උදාතනදී දොළොස් දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණාරු සමාධිමත්. තවත් කාලයේ දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමාධිමත්. දසදහසක් ලෝක ධාතු විද්‍යාවෙන් විමසා බලනවට වැඩ සැලසෙනවා. ඒ සරුවක් යන වාසේ සමන පියරක් ගන්න නෙළුම්මල් පිටෙනවා. වර්ණ ගමනේදී කාර්ය වලතෙන් ගොඩ වෙනවා. උත්තන් නිති වෙනවා සමතලා වෙනවා. වාගේ කැටේ කැබිලිති කනෝ කටු ආදී පාරින් ඉවත් වෙනවා. හොඳ පලස් එළුවා මේ ත්‍රිපාදය පිළිගන්න පොළොව සමතලා වෙනවා. ත්‍රිපාදයේ දරිදුවිලි කිසිවක් නැතවරේ ගමන් වදින වඩන ගමනේදී ධනදේශවත් දෙන්නාවක් ගොක්මස්වත් හැත්තෙන්නේ නැතුව ගමන් කරන්නේ සමාධිය සිටින් උන්වහන්සේ යුග මාත්‍ර දර්ශීව ගමන් කරන අෂ්ටාංග සමන්වාස බ්‍රහ්මස්තරයේ සද්ධර්මයේ දේශනා කරන යහසේ දේශනා කරත දහම් පදයක්වත් නිෂ්ඵල වන්නේ නැහැ ඒ ධර්මයේ කලෝ පිළිවෙත් පුරන්නෝ සතර විසින් මතෙලිදී අමා මහ නිරක තලවෙනවා මේ විදිහේ ආශ්‍රය වූ අද්භූත වූ අසහාය වූ අනුත්තර වූ ආශ්‍රයමත් වූ සරුවක්මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නුවරට වැඩම කරවා වදාන්සේ නම් මේ විපාක සියල්ලම හිරු දෙතු අමෘතය දුර වෙනවා කියනක පහදා දුන්නා. එනිලාමේදී සෑම දිනම නැගිටලා එක හඳින් කිව්වා අමුන්නාන්සේ කරතු කොටගෙන දූත පිරිසක් ගොස්නි ඒ කතාවෙන් මාසේ මිනුරට වැඩම කළ මැනව කියලා කුමාරට පෙරුවා. ඒ අනුව ඒ අමාත්‍ය කුමාරම දුක්ති රජදරුවන් පිරිසක් සමග ගියා අනුගාමී. දෙලිකාර මහ රජුගේ සීල පවත්ියා එතුමාගේ පහයෙන් වේළුවනාරාමයේ සිටන මේ සරුවක් යන මහත්මියගේ පාද රඳ නමස්කාර කොට ආරාධනා කළා. මහා කාර්මිකේ සරුවක් යන මහත්මිය ආරාධනය පිළිගත්තා. මේ බව දැනගත් බිම්බිසාර මහ රජුගේ වේළුවනාරාමයේ සිට ගංගානම් ගඟ දක්වා යදුම් පහක් මානේ පාර සමතලා කොට සිදුවැලි ඉහළ ඉහළ කොටන් නම් වල පොඩි දගේ තේසත් පතාක නම් වල ගෞරවාන්විත කරපිල්ලක් ඇති කළා. නාග ලෝකේ නාග භවනේ නාග යෝධ ගංගා නංගඟ පුරාම කරතුවා. ඒ මන්දිවට වික්ෂු රජදරුවෝද ගංගා නංගඟේ සිට තමන්ගේ රටේ නගර කාරණාවතේ තුන්වෙනි මාර්ගයේ තියෙන කරතුවා. මේතනේ කතම් බලතලේ දක්වා දෙවියෝද මිනිස්යෝද බ්‍රහ්මයෝද নানা ප්‍රකාර පරිපූර්ණ වලින් ගෞරව සම්පූර්ණ පූජා සත්කාර සංවිධානය කළා. සරුවක්ඥන් වහන්සේ සංගරුවන පිරවරාගෙන ගංගානම් ගඟ සමීපයට වැඩම කරවලා පාත්‍රයක සම්බන්ධ සම් පාත්‍රයක් කරගෙන අංගමාහිමියන් වහන්සේගේ හස්තයට පිළිගන්නවා ආනන්දය මේ සම් පාත්‍රය මේ විශ්ව රජාරුවන් සමග සාකාරවල තුන වටේ බෙදක් වෙනවා කියන ගමන් කරමින් මාත් මේකෙන් මේ නුවරට පැන් බින්දුව. මේ පැන් බින්දුව බින්දුව රැත්න රෝගින් ඒ වෙලාවම සෝපත් වෙන ඇතිවේ අවසානයේදී සංසාගාරී ශාලාවට පැනවෙන්න කියලා උපදෙස් දුන්නා. සරුවක් යන වහන්සේ ගංගානන්දල සමීපයේ දෙනකොටම ආරාමිකාත වැහි වැහලා වැහලා මුළු මහත් විශාලා මහවරතේදී පවිත්‍ර වුණා. අර සංසං වල වැතරී තිබුණු මනසිරුරු සංසං වල කුමිරියේ තිබුණු මනස ඔක්කොම හේදෙනා මුළු මහා විශාලා මහනුරට බොහෝ කාලයකින් නොතිබුණු දුර්භිත්තේ සංසිඳවමින් ධාරාණිකාත වැසිපර ලැබුණා. ඔය අතර අංකුරා දෙවි දේවතාවෝ රැස්නා බුද්ධත්වමුගේ සංග්‍රහයේ දකින්නේ පිළිගන්න. නාගලෝකේ නාගයෝදවිල්ලා පිළිගත්තා. දැන් ඉතින් සංසාගාර ශාලාවට සරුවක් යන වාසේ වැඩම කළා. අනුදමාහිමියන් වහන්සේ විශ්ව රජ කුමරුවන් සමග නගරේ ප්‍රදර්ශනා කරමින් සාකාරණව තුන වාසේ ඇරිදෙමින් තන් වැඩුවා. මේ තන් බිඳුව බිඳුව අපට නොමිලලා තන් තන් වල සෑහනතලම වැටදී සිටිය රෝගීන්ගේ යන්නේ එක එක බිඳුව කපිත වුණා. ඔවුන්ගේ තනම නිරෝගී බවටපත් යමදමානියන් වහන්සේට සම්බන්ධ වුණා පිළිවෙල බවටපත් වුණා. අලුයන් වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරෝගී බවටපත් වෙලා සංඛාගාරිකාලාවට සමීප වුණා. සරුවත්යන් වහන්සේ අනුගමහින්දන් වහන්සේට සමීප වුණාට පස්සේ පිරිස බලා මේ ධාතා 17ක් ඇති සතන සූත්‍රාන්ත දේශනාවෙන් ධර්ම දේශනාවක් පැවැත්වුවා. දේශනාවසානයේදී ප්‍රසාද සංවේගයටපත් වූ සීලම දෙන අසුරෙන් අසූ 4000ක් දෙන සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. එදා කරුවක් යන මහතේ නූරක වඩිනකොටම නුවර තැන් තැන් වල සංග විසංග නීතිය අමනේක සීතිකද තන ගියා. ඔය අතරත සංසාගාර ශාලාවේදී මේ මාත්‍රිකා කළ ගාථාව යම් කිසි විස්සම් ගාථාව කියනකොට දුර්දාන්තමනුසෝ තම තමන්ගේ ධර්ම වලින් ඇඟිලා හිතේ නම මේ ගාථාව වෙනකොට ඉන්න බැරුව අර මාර කරාජය කරේලාවේ මාර තේනා සීතිකද ගියාතේ ඔව් විශාලා මහනුවර සතර සීමාවෙන් ඉවත් වී කනගිය. ආහත පුරා දෙවි දේවතාව රැස්වලා බණහන්ද මෙන්න මේ ආශ්‍රාදී අද්භූත සිද්ධිය සිද්ධෝනේ එදා විශාලා මහනුවර රත්න කුස්ත්‍රාන්ත දේශනය කරන දවසේදී දින හතක් එහි වැඩ සිටියා දින හතේම කදාකට වරක් දැගී රත්න කුස්ත්‍රාන්ත දේශනය පැවැත්වුවා දේශනා අවසානයේදී හැමදාම 80000 දායක දැගින් පිළිපේ මඟ පෙර නිවන් සුව සාක්ෂාත් කළා මෙහෙම රතන සූත්‍රාන්ත දේශනාවේ නිතරම මහා බලගතුයි. මේ අපේ සත්වයට පමණක් නෙමෙයි. ඕවට ලක්ෂයක් සත්වල දෙවියෝ මේ සූත්‍ර දේශනාවේ ආඥාව පිළිගන්නවා ගෞරව කරනවා. ඒ කාමයට මහා බලගතු ආරක්ෂක පිළිපක් ඇතිවෙද භාවනා මාර්ගයක් ඇතිවෙද දේශනා කරලා තියෙනවා. මේ රතන සූත්‍රාන්ත දේශනාව ඉන්පසුව බොහෝ බෞද්ධයෝ විවිධාකාර විපත්තියෙන් එළැක්වීම සඳහා භාවිතා කරලා තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වෙත ආවා කුඩා ධර්මයේ සදාගත් මෞපිය දෙකලා. මේ දෙන්න කෝණිය ජනපදේ ජීවලම්බ ගමේ ගම්වාසීන් දෙන්නේ. ඉතින් මේ දෙන්නගේ එකම පුතා. මේ පුතා වදාගෙන ගියා තමන්ගේ හිත මිත්‍ර තාපසයන් වහන්සේ නමක් ළඟ විස්තර වෙලා. මාසේ දෙන්න වදිනකොට දෙන්නට දීර්ඝාස පැතුවා පුතාට දීර්ඝාස පතන්න කිව්වහම තාපසයන් වාසිකුව මේ දරුවාට කියන්නේ දවස් 7යි ආයුෂ දීර්ඝාස පැතුවක් නිස්සලයි කියේ. ඒ හැමලා කිව්වා අනේ මේ දරුවාට දීර්ඝාස ලැබෙන්න අපට උපදේශයක් ලබා දෙන්න නෑ. තාපසයන් වාසිය අවංකවම කිව්වා ඒක මම දන්නේ නැහැ. අන්නහවල් ආරම්භ සේනා කියනවා සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතින් වැඩමස්කාරක මෙන්නවා පිළිවිල පගන්න කිව්වා. මේ දෙන්නා ගෙදර නොගිය කෙලින්ම ගියා බුදුරජාන් වහන්සේ සයාගෙන. මෞඛ්‍යයන් දෙන්න වඳිනකොට කරුවක් යන වාසේ සුඛී හෝති දීගාව කෝරට තුනට පැතුවා. ධර්මයට කිච්චක් කියලා. අර වගේම සෙත්පතන් ආරාධනා කළා. බුදුරජාන් වහන්සේ වදාලා දරුවට දවස් 7යි ආවක කියන්නේ ඒකාසෙත් ඇති වෙන මිස්සලයි. ආරාධනා කළ අනේ ස්වාමීන් වහන්සේ නිස්සරයි. සිමිය දරුවාට දීර්ඝාස ලැබෙන්නේ අපල දෙයෙන් අපට උපදේශයක් දෙන්න ලැබෙනවා. ඒ කරුවක් කරනවා උපදෙස් දෙන්න. තමන්ගේ නිවසේ ඉන්නේ ඉන්නේ පිරිමන්ඩප්යක් ඉදි කරන්නේ. විශ්වවිද්‍යාල අත ළමකට, දහ ළමකට, 12 ළමකට, 16 ළමකට තරම් රටේ ආසන පනවන්නේ. මේ කුඩා දරුවාට ප්‍රජා ගන්න මැද ආසනයක් පනවනවා. සංගරාතේ වදාන දේවා දින ආකාශාතන සූත්‍රාන්ත දේශනේ පවත්වන්න දෙයක් තියෙනවා. මේ දෙන්නා කිව්වා ස්වාමීන් වහන්සේ පිළිත් මණ්ඩප පිළි කරන්නත් පුළුවන්. සූතක සංග්‍රහ කරන්නත් පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලා කොහෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ස්වාමීන් වහන්සේලා ලබා දෙන්න මට පුළුවනි. මේ දෙන්න වහාම යදල ගිහින් ඉක්මනින්ම අසංගතයන් දෙකට මේ සම්බන්ධ කරගෙන ඉක්මනින්ම පිළිත් මණ්ඩපයක් ඉදිරියට ආවා. සංඝයා වහන්සේ වැඩම කරගෙන යන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අට නමක් වැඩුණා. ඉතින් අට නමනේ තුන්දි මණ්ඩපයේ වඩා හිඳුවාගෙන සෑදාවල් හතන සූත්‍රාන්ත දෙකේ පැවැත්වුවා. වෙලාවක උන්වහන්සේලාට පිළිඳ පාතේ තියෙනම ගිලන්පත් තියෙනවා නම් පහතේ ලකනවා. අනිත් හැමදාම රතන සූත්‍රාන්ත දේශනා. හත්වෙනි දවසේ සරුවක් යන වහන්සේ දෙන්න වැඩිය. අහක කුරා දෙවි දේවතාවෝ රැස් වුණා. ඔය අතර මේ කුඩා දරුවා මැද්දේ කටක් හොලන පිරිස් කියන හිතුවනේ මේ දරුවාට වෛර යක්ෂයෙක් කියලා අවරුද්ද කියලා. ඒ යක්ෂයාට වෛශ්‍ර දිව රාජාගෙන් අවසර ලැබිලා තිබුණා මේ දරුවා ගම් ගෙනියන්න. නමුත් ඔහු එදිට එදින කියන්නේ තිබුණාට එන්න බැරුවම සම්දේව රජ ප්‍රධාන කතරවරම් දෙවියන් සහිත බොහෝ මහේකාක දෙවියෝ අහස පුරා රැස් වී සිටියා මේ ගණක සවන් දීලා. එනිසා අවුනුත්සාහට එන්න බැරි වුණා. එනිසා යන්න ගියා. ඔක නියම තිබෙන්නේ ඒකත් නම් ප්‍රශ්නය ගන්න කට නැහැ. ඉතින් උදේ පාන්දර වෙනකොට පිළිතමාර කරලා මේ දිනෝපෝ දෙන්නාර දරුවාලවා බුදුපාමල වැන්දෙව්වා. ඒ වෙලාවේදී කිසි හෝතු දුගායිතෝ හෝතු කියලා කරුවක් යනවා ආශිර්වාද කළා. දිනෝපයන් දෙන්නාට පුදුම සන්තෝෂයක්. අද වැඩි වෙනින්න සතුටින් මහා ස්වාමීනි මේ දරුවාට කුෂ්ඨ රාවකද කියලා. මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ ලැබෙනවා. සාදු සාදු ස්වාමීන් වහන්සේ මේ දරුවාට අදම නමක් පදනවා ආයු වර්ධන කුමාරයා. ආයු වර්ධන කුමාරයා නමින් නම් කළා. මේ දරුවා දැන තේරෙන වායක කෙනෙකුට නිතිපල්සේ ලකින්න කොහොමද කියලා දෙන්න පුරුදු වෙනවා. එක දාසක් අපේ සමාදන් වෙලා තමයි සමාන වයසකදී දරුවන් මේ සතිසිය සමාදන් වෙලා ඉන්නකොට අභිවාදන ගාථාව අහලා මේ දරුවා කියවන්නේ. දෙලිත්තර තින්නක ධර්මයකුත් නෑර අද්දාස්ක මාර්ගයක් තිබුණේ. ඒවා ගුණා ගන්න පුළුවන් මේ රත්න චේත්‍රාස දේශනා ගන්න. මේ අවුරුදු අනාගතාවේ පෙර අපේ පූජනීය මහෝපාධ්‍යායන් වහන්සේ අපට කියලා දුන්න අහුම්ගල්ල කියන ගම්මානයේ කොහොම ගන්නවත් ඉරකේ নানা ආකාර විපාක දෙනගෙන පොඩියක් වල්ලා තිබුණා කියලා. ඉන් දහස් ගණන් දසදහස් ගණන් මුදල් වැය කරමින් බොහෝ වාරවල දෙවි ආදී කරමින් අදිරන් ගමන මේ ශාන්ත කර්ම කළා. චිත දාසක් අ르දරම අය පටන් ගන්න. මේම කාලාන්තයක් ජීවත් දැක්කම ඒ ප්‍රදේශයේ වැඩිඳලා තියෙනවා ආත්මෝලේ ප්‍රේමගාමී කියන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ සම්මිය කිරිච්චාන. උන්වහන්සේට ආරාධනා කළා එන කරන්න තියෙන්නේ නැති නිසා. උන්වහන්සේ ඒක කියලා වැඩම කරන උපදෙස් දුන්නා. ස්තෝකෝ නැද්ද ආසනයක් පනවලා මල් ආසනයක් පනවලා පහක් දාන්නලා සුඳ දාන්නලා පිරිස පන්තිය සමාදන් කරවලා අන්දරේ හයට පිරිස පටන් ගත්තා. මහත්යේ පටන් ගන්න තෙන් සූත්‍ර දේශනාව තුළ රතන සූත්‍රයේ රාතේන එකතු අටවරක් මේක දේශනා කරනවා. ඒක අනුදාමන වහන්සේ කියන කාර්යය තෝනිකන් වලදී. ඉතින් උදාහරණ පිළිත දේශනා කරන යද්දී සෑ 12ක පමණ ඉඳල මැද්දේ විශාලයේ පිටිරීමක් ලැබුණා. ස්වාමීන් වහන්සේ අත්‍යානිකයෙන් බලන්න. මොනම රියමක් කරන් ප්‍රමාණය පොළොව කුකුරලා පොඩි විදිහක් මතියේ. ඒක ගණන්ල මේ මල්ලාට කියන්නේ කිව්වා. එළියෙන් කම්පිටිටි දේශනා කළාමාර කොට ගෙරියන් දෙකෙන් ගියලාට දුක් දුන්නා. මේ කුකුරාට පොඩිමින් ගන්න විහිං ගන්න ඉතරයි. අමුතෙන් දෙහි සපන්දුනේ නෑ. උහු සපන්දුනේ නෑ. වෙන මොනවත්වත් අවශ්‍ය නෑ. ඒ මේ සත පහක් යදන්නේ නෑ. රත්න සූත්‍රයේ තියෙන බලමයි. මේ වාගේ පුදුමහා සම්මේ රත්න සූත්‍රාට දේශනා විතියි. මේ කවුද 15කට පමණ පෙර ගාන්ධි සත්‍යයේ තේරේ කියන උදේතර මහත්මයේ කසුලඟට ඇවිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ සතන සූත්‍රයේ පුදුම බලයක් සමගත්තා. එතුමාගේ කඩින් පිනේකක සමයේ එතුමාගේ නිදමකේ එතුමාගේ වත්නා නිවසක් බදු කියලා තිබුණා. බද්දට ඉඳලා කියන්නේ අබෞද්ධ පිරිසක්. ඒත් එළුවන් මරාගෙන කුකුලන් මරාගෙන අපිරිසිදු ඉන්නවා බදු දෙවන්නේ නැහැ ඒ අතර වෙනවන්නේ නැහැ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්. එළකින් හිතරිගෙන වචනයක් පාස් කරන්නේ හරි වෙන කාන්ත කෙනෙක්. එතුමා දිනක් අයිතිකේ කරුණාරත්නයන් ගෙදර ගියොත් කියලා වෙනකෝගේ කෙලෙක රෝගාවසිකාරක. නිදි ලේමුක තහල ලැබුණා මේ රත්නික ඒත්‍රාගේ දේශනාවෙන් දහස් කරක් ඉතිමු මෙන්න මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ. මෙතුමගේ ශාස්ත්‍රාහඳ නෙමෙයි. ඒ පහගෙන ඉඳලා හිතුවා මමත් එහෙනම් මගේ ගෙදර සභාව නිරකරන්නේ නේ කියලා ගෙදර ඇවිල්ලා අර බබුගේ අරමුණු කරගෙන හැමදාම හන්දාවට සමන්ගේ රාජකාරි වලින් නිදහස් වෙනාම දවසක හතර සැරයක් බැගින් සතුන් සූත්‍රයේ කියන මගේ දෙවිදහස් කරගන්න ලැබේවා කියලා. දහස් වරක් උනත් මම කියන්නේ කියලා හිතාගෙන පටන් ගත්තා. සැබවින්ම මාසයක් දෙකක් වගේ යනකොට 200ක් තරම් කියනකොට මේ බද්දපිහිතේ පුද්ගලියෝ ආත්‍රි කාලේ අස්සලා ගිහින් ගාන කාලය අස්සලා ගිහින් කියලා දන්නේ නැහැ. ඊළඟ ඒත් අන්නේ දේවල් අරගෙන අස්සලා ගිහින් දිව්‍ය මහත්මයා කියන ස්වාමීන් වහන්සේ වචන මාත්‍රයක්වත් නොදෙදා. නඩු පවරන්නේ නැතුව. පිටනලක් කරගන්නේ නැතුව. මේ රත්න සූත්‍රාන්ත දේශනාවෙන් මට මේ නිවාස කරගන්න ලැබුණානේ. ඔය වගේ එකක් නෙමෙයි බොහෝ දේවල් අපට අධ්‍යයනය මතක තියෙනවා. ඉතින් මේ යන කාලක බැලීමේදී රත්න සූත්‍රාන්ත දේශනාව එදාට මේ අධිපත්‍යයේ සිදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්. දැන් අපි කලකා බලමු පතන සෝත්‍රාප දේශනාව ඉස්සෙල්ලම පිළිසෙති. විදේතයෙන් කියන්නේ ගියොත් කාලි මාදිවි. අපි ශ්‍රාවක වශයෙන් දෙන කෙටියෙන් තෝරලා දෙන්නම්. මේ සූත්‍ර දේශනාව මුලවතම කියන්නේ දෙවියන්ට කළ ආරාධනාවක් සහ අනුශාසනාවක්. ඊට මඟ ධාතා 12ක් තියෙනවා. බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ ගැසෙන සත්‍යස්‍යා ධාතා 12. අන්තිමට ධාතා තුනක් තියෙනවා. සම්බුද්ධ රජ අහසේ සිට බිමට දැහැලා කරුවක්යන් මහත්මගේ ශ්‍රීපතේ වඳින්නේ සියලු දෙවියන් වෙනුවෙන් වන්දනා කළ ගාථා තුනකම අන්තිම තියෙන්නේ. ඒතර මල ගාථා 12 තමයි සත්‍යත්වය ගාථා. ඒක සත්‍යත්වයව. මුදින් තුන ගාථා දෙකේ තේරුම මෙහිමයි. යාමීද භූතානි සමාගතානි උම්මානි කා යාමේ අන්තලික්ඛේ සබ්බේ භූතා තුමන භවන්තේ හෝති සක්කච්චුනත් භාසිතා නිහි සත්‍ය යම් අමනුෂ්‍ය පිළිච්ඡේද ඒක නමුත් කියන දෙවියන් බ්‍රහ්මයන් ගැනයි ඒකන නපුරු දුන්නාන් තමනුෂ්‍යය දන්නේ ඒක ගිහිල්ලා ඒක දැක්ුණා වූ මේ ධර්මද සමන් දෙන්නේ සත්‍යාවෙන් පැමිණියා වූ යම් දෙවි කෙනෙක් යම් බ්‍රහ්ම කෙනෙක් කියන අමනුෂ්‍ය පිළිච්ඡේද ආකාශස්තක භූමියස්තක විමානස්තක එවැගේම සදිදෙලෝකෙන් ආපු, බබතලෙන් ආපු කවර හරි කෙනෙක් ඉන්නවා නේද? ඉන්නවා. ඒ ඉන්නකෝ සබ්බේ භූතා කුමනා භවන්තු. ඒත්ෝ බොහෝම මෛත්‍රී භාවයට වෙත්වා, සතුටු සිත්ත්වයට වෙත්වා. අතෝති සක්කාච්ච සුනන්ත භාවිකං. ඊළඟට මා මේ දේශනා කරන දේශනාවේ බොහෝම සකස්වට සාවධානව අසත්වා. අනාති දේවාරාධනය කරනවා මේ බලක් කියන්නේ ඉස්සර ඒ වගේ ගාතාවක් ඒක. සස්මාහි භූතානි සාමේක සබ්බේ නිස්සං කරෝත මානසිකා සජාය දැන් මේ දේශනා කරන්න යන දේශනාව අනුව මේ රසකිටන දෙවියෝ බ්‍රහ්මජෝ මේ දේශනේ බොහොම සාවධානව අතනි මනුෂ්‍ය වර්ගයාට මෛත්‍රී කරත්වා මනුෂ්‍ය වර්ගයාට අනුකම්පා කරත්වා ජීවාත රත්තෝච හරන්ති යේ බලෙන් සස්මානේ රක්ෂසා ප්‍රමස්සා. සාදාවාගේ කියන දෙවියන්ගේ පින් පමුණවලානේ මිනිස්සු. අරන්ති වේබලින්තු වේකයි. දන් දීම කියලා තම භාවනා කරලා පින්කම් කරලා දෙවියන්ගේ පින් දෙනවා. ඒ දෙවියන්ගේ පින් දෙන්නේ මිනිස්සු අනිත්‍යයන් සමකල්ලි සසත්වත ආරක්ෂා කෙරෙනවා කියන දේලගතාවෙන් සලාමිකාසනාවයි. දැන් මේ මාත්‍රිකා කළ කුමිනිගතා බුද්ධ ගුණ දැක්වෙන සත්‍යක්‍රියාවක්. යම් කිසි විත්තං ඉදවා පුරංවා යම් වස්තුවක් ඒ මනුලවකෝ මනුලෙන් පිටත් කරවෝ ඇතේ සබ්බේතුවායන් හතනම් සමේක දිව්‍ය ලෝක හයේහු නාම ලෝක නාම භවනේහු බ්‍රහ්ම ලෝකනෝ යම් වස්තුවක් ඇතේ මනෝ තමන් වාක්‍ය සතාගතේන අපට සතාගතයන් වහන්සේ හා සමාන රත්න වර්ගයක් ඒ කුණ ලෝකේ කොහෙවත් නැහැ ඉදන්ති බුද්ධ රත්නං කණේකං මෙය බුද්ධ රත්නය පිළිබඳව ඇති ඒත් රත්න භාවයයි ඒකේන සත්‍යයෙන් සුවක් පිහිටි මේ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා මෙතන ජීව ලෝකේ නාග ලෝකේ මම ලෝක බබ ලෝක කොතන හරි යම් රත්න මාර්ගයක සම්පත් වස්තුවක ඒ සීලේම රත්න මාර්ගය අතුරින් සම්මා සම්බුද්ධ රත්නයේ ශ්‍රේෂ්ඨයි ඊට වඩා ශේෂත්වයක් ලෝකේ නැහැ. ඒක සත්‍යයි. ඒ සත්‍ය බාලෙන් සත්‍යවා කෙනෙක්ට කියෝ. එතන රතනේ කියන තේරුම් කවුරුත් ගන්නවා. රතනේ කියන්නේ තේරුම් පහකින් උගන්වන උතුම් වස්තුවකයි. චිත්තීපතං මහග්ගන්තේ අකුලං දිල්ලදගතලං අනෝමකත්ත පරිභෝගං සතනන්ත පරිච්ඡේති. මෙන්න මේ තේරුම් පහෙන් තමයි රත්න කියන්නේ. ඒ කතා යම් වස්තුවක් බොහෝම ගරු කටයුතු නම් ඒක හත්ලයක් මහත් ගන්තේ යම් වස්තුවක් වටිනාකමින් විශාල වටිනාකමක් ඇතිද ඒක රත්නයක් එවාගෙම අතුලම් යම් වස්තුවක් වෙනත් දෙයකට සංසන්දනය කරන බැරි තරම් උසස්ද ඒක සත්‍යයක් දුන්නද දැක්කම යම් වස්තුවක් විතර දකින්න නැතිද කලාපරිතින් දකින්න බැරිද ඒක රත්නයක් අනෝමකත් සංයෝගය යම් වස්තුවක් සාමාන්‍ය පුද්ගලයන්ට නොව උසස්ම උසස් පුද්ගලයන්ට පරිභෝග වෙන දෙයක් වේද ඒක රත්නය දෙන්න මේ තේරුම් පහේ රත්න කියනවා ඒකත් මෙතන රත්න වර්ග තියෙන දෙකක් අවිඥානික සවිඥානික හිත නැති රත්න තියෙන හිත ඇති රත්න තියෙනවා හිත ඇති රත්න තමයි මෙත්තා මානි වේරුණෝ සංකෝ සීලා කාලං සගතං ජාතරූපං ලෝනිකං කෝ මකාර ගල්ලං මේ වටිනා දසවි දෙකක්ම කියලා මේ දසවි රත්න මහ පොළවේ මහ කාංගයේ තියෙන ඒ දසවි රත්නයන් අවිඥානිකයි ඒ අවිඥානික රත්නයන්ට වඩා අවිඥානික රත්නයේ ශ්‍රේෂ්ඨයි මොකද අවිඥානික රත්න වර්ග පරිඥානික රත්නයෙන් පරිභෝගයක් කරනවානේ පරිඥානික රත්න තුන දෙකකට බෙදෙනවා තිරක් කියන රත්න මනුෂ්‍ය රත්න කියලා. තිරක් කියන රත්න කියන්නේ සීතාවන් අතරින් වන රත්න. ඒ මොනවාද? සත්‍විත රජුන් වන හස්ති රත්නය, අස්ස රත්නය, ඒකම ඇතුලේ තිරක් කියන රත්න. තිරක් කියන රත්නයට වඩා මනුෂ්‍ය රත්නය ශ්‍රේෂ්ඨයි. මොකද කිසියම් ඉරිසන් සතාද මනුෂ්‍යයාට ප්‍රයෝජන වෙනවා. මනුෂ්‍ය රත්නය කොටස් දෙකකට බෙදෙනවා. ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය. සත් ඉති රජුගම රජ දරුවන්ගේ අග්‍රමාත්‍යකාට කියලා ඉස්ත්‍රි රත්නය කියලා වෙනත් ඉස්ත්‍රීන්ට වඩා වෙනත් කාන්තාවකට විශිෂ්ටයි. හැම දෙයකින්ම පිනෙන් ගුණයෙන් ප්‍රයෝගයෙන් රූපයෙන් හැම දෙයකින් විශිෂ්ටයි. ඒක ඉස්ත්‍රි රත්නය කියලා. ඉතින් ඉස්ත්‍රි රත්නයට වඩා පුරුෂ රත්නය ශ්‍රේෂ්ඨයි. පුරුෂ රත්නයේ කොටස් දෙකකට බෙදෙනවා. අගාරික රත්න, අනගාරික රත්න. අගාරික රත්න තමයි සත්‍ය රාජ්‍ය වූ ඒ අභ්‍යය. අනගාരിක රත්න තමයි සාහිත්‍යය. ඉතින් අගාരിക රත්නයට වඩා අනගාരിക රත්නය ශ්‍රේෂ්ඨයි. අනගාരിക රත්නයේ බෙදෙනවා කොටස් දෙකකට. ශ්‍රේත රත්න, අපේත රත්න. ඒක කියන්නේ රහත් නෙවෙයි. සෝවාන් ආදී යස මාර්ග ශාලාවීන් ඉන්නවා. රහතන් වහන්සේ කියන අපේත රත්න. ඉතින් මේ ශ්‍රේත රත්නයට වඩා අපේත රත්නය ශ්‍රේෂ්ඨයි. අපේත රහතන් වහන්සේගේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අද මේ හාරතනේ පටිසම්භිදා ප්‍රාප්ත නම පටිසම්භිදා ප්‍රාප්ත. පටිසම්භිදා ප්‍රාප්ත රහතන් වහන්සේ අර පටිසම්භිදා නොලැබු රහතන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයි. පටිසම්භිදාලාභී ශා วก රත්නයේද දෙකට බෙදෙනවා. අභිනිහාර සම්පන්න මෙම අභිනිහාර සම්පන්න කියේ. අභිනිහාර සම්පන්න කියන්නේ ඒකාන්තයේ කල්පනාත්මක රූපාරමිය ඇතියයි. ඒ අය ප්‍රේක්ෂකයන් අග්‍රස්ථාවකයන් මහගල්සාවකයන් අතර වඩා ප්‍රේක්ෂකයි. ඒ අභිනිහාර සම්පන්න රත්නයේ අතුරෙන්ගේ ශ්‍රාවක රත්නයේ බුද්ධ රත්නයේ අතුරෙන් අපි වශයෙන් දෙකක බෙදෙනවා. මේ ශ්‍රාවක රත්නයට වඩා බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. බුද්ධ රත්නයේද හත්යේ බුද්ධ රත්නයේ සම්්‍යාක්ඛණ්ඩ දරත්නයක කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ පස්සේ බුද්ධ රත්නයට වඩා සම්්‍යක් සම්බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. මේ දෙක බැලුවාම මෙවැතින යම් තා එකක් වස්තු එකක් සිද්ධලයන් අතුරෙන් සම්මා සම්බුද්ධ රත්නයම අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. සමරකෙන්ද සීලෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන්ද රූප විලාසයෙන්ද ධර්ම දේශනා විලාසයෙන්ද එවාගෙම කාර්මිකා සම්භාරයෙන්ද සෑම දේශින් මේ සරුවක් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. ඉමහාතක නමතියකල පමණින් පවා සියලු භව සංත්‍රාක සංකේතී සතර අධිමතාත්යන් සිදු කරගන්න තමයි තියෙනවා. මේතරම් ගුණය, මේතරම් බලය, මේතරම් තේජසක් ලෝකාතරක් නැති වගේ සාන්තිදායකයන් වහන්සේ සියලුම රත්නවර ධාතුරෙන් අග්‍රවම රත්නයයි කියලක ධාතාවය අදහස. ඒ සත්‍යය ඒ සත්‍ය බලෙන් තේසීවා. කලං විරාගං අමතං පනිතං යදග්ගා සම්පෙමිනි සමාහිතේ. මෙතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං සම්මිතං ඒකේන සත්‍යේන තුවස්ති හෝති. මේ ධාතාවෙනු ඊළඟ ධාතාවල තියෙන ධර්ම ගුණය පිළිබඳ සත්‍යයක්. භයං විරාගං අනකම් පනික මේ පද හතරෙන් කියන්නේ නිර්වාණය භයං සීල දුක්ඛං සීල තෘෂ්ණාවං සය වූ නිර්වාණය විරාගං සීල ඇලී යක්කලා වූ ප්‍රහාණය කළා වූ නිර්වාණය අමකං මරණයක් ඇති අමෘත නිර්වාණය පනිකං සීලෙම සම්පත් අතුරින් ශ්‍රේෂ්ඨ දැවීම අනුසය නිර්වාණය අයං විරාගං අමතං පනිසං යදග්ගයා සක්ති මුනි සමාධිතෝ බෝධි මූලයේ සමාධිය යුතුවේ සාක්ෂි මුනිදයන් වහන්සේ මේ කියන කයං විරාගං අමතං පනිසං කියන ගුණ ඇති නිර්වාණ ධාතේ සාක්ෂාත් කරගන්නා ලබසේද මෙතේන ධම්මේන සමාප්තිදී ඒ නිර්වාණ ධර්මය හා සමාන රත්නයක් ලැබෙන්නේ සිදම්පේ ධම්මේ රසනම් සමීපං ඒකේන සත්‍යේන කියවත්තු. මෙය ධර්ම රත්නය පිළිබඳ ඇති ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. යම් සමාධියක් බොහෝම උසස් කොට වහලා කළදී සිටින් ඒ සමාධි බොහෝම පවිත්‍රයි. සංයමාහු. ඒ සමාධියේ ආනන්තනික සමාධියද කියනවා. ඒ කියන්නේ මාර්ග ඥානයේ සමාධිය කියනක කලින්ගෙන දෙන බැවින් ආනන්තනික සමාධිය කියනවා. සමාධිනා තේන සමෝ නනුජ්ජති. ඒ සමාධි ධර්මයන් අතරින් මේ ආනන්තනික සමාධිය කියනලද මාර්ග සමාධිය හා සමාධිය ඒක ධාතියක් තියෙනකොට. ඉදාන්ති ධම්මේ රතනම් සමීතං ඒකේන සත්‍යයෙන් සුවක් විදිහට. මේ ධර්ම රත්නය පිළිබඳව තියෙන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි ඒ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් සත්‍යවා සත්‍යය කියලා. ඊළඟ ධාතා හයකින් කියන සංග්‍රහයේ සත්‍යයක්. මේ පුද්ගලයා අත්තකතම් ප්‍රතස්සා සත්තාරි ඒකාන් විදාන හොන්ති. ඒ දක්ෂිනේ යාසගතක කාලක ඒකේක ගින්නානි මහත්ඵලානේ යම්පි සංඝේ රතනම් පඤ්ඤිකං ඒකේන සත්‍යේන තුවත්ති හෝති. දීපොග්ගල අත්කතං අසස්සා. යම් ආර්ය කුජලයන් වහන්සේලා අතනම ප්‍රසංසාවට ලක් වූ සෙද්ද. සත්තාන් ඒතාන් යුගානි හොන්ති. එදවසර යුගල වශයෙන් දැක්කොත් හතරමකි. ඒ දක්ෂිණීය සුගතත් ශාවකා. ඒ සංඝ රත්නයේ දක්ෂිනාර්ථයි පූජාවන් සුදුසුයි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. ඒකේක දෙන්නානි මහත්ඵලානි යුගල වාසයෙන් සතර නමස් වූ සුද්ධිලං වාසයෙන් අට නමස් වූ ශ්‍රාවක සංඝරත්නයට පරිත්‍යාගල ස්වල්පෝද පූජාව මහත්ඵලයි. ඉදම්ප සංඝේ රතනම් ප්‍රණීතං මේ තේලකච්චේල කියත් සිටි. නමෝ සංඝ රත්නය පිළිබඳ විද්‍යමාන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒක සත්‍යයි මේ සත්‍ය බලයෙන් තේවා කියලා සත්‍යයක් කියලා. මේ සත්‍ය හිතා මනස අදල්යෙන් නිස්සාරණෝ ගෝතන සාසනම්හි. ඒ පත්‍යකත් අමතම් විජයේ ලබ්ධාමුදා නිබ්බුතින් බුද්ධමාන. මේ සංගරතේ විදස් සංගය. මේ සත්‍ය හිතා යම් උත්තමයන් වහන්සේලා පිටත් සද්ධාවෙන් කසුන්ගත වූ තේජ්ජෝ මනසා බල්හේද දැඩි අධිෂ්ඨානයේ සතුන්ගත වූ තේක්ද නිස්සාමිනෝ ලෝකම සාසනම් නිදේ නිතියේ ලෝකම සම්බුද්ධ ශාසනයේ සතුන් පැවිද්දලක් තේක්ද ඒ පක්ෂිපත්තා උන්වහන්සේලා ප්‍රතිපත්ති මාර්ගය අනුව පියවරෙන් පියවරට ඥානයෙන් සමාධියෙන් සමාපත්තියෙන් විදර්ශනා ඥානයෙන් නිලෙන් නිලකපත් වුණා ලබ්ධා මුදා නිබ්බුතින් බුද්ධමානා ඒවාන් සකදාගාමි අනාගාමි පරිහත්යන අනුපිළිවෙලින් එකිනෙකට පමණ පැරෙන කෙලෙසින් ලස ලසාගේ නුමිලේන අමෘත මහා නිර්වාණ ධාතුවේ සාක්ෂාත් කළා. ඉදම්පි සංවේ රතනම් පණිත මේක සංඝ රත්නයේ පිළිබඳ විද්‍යමාන වූ ඒතෝ දක්ෂ භාවයයි ඒකේන සත්‍යේන සුවාති හෝතු ඒ සත්‍යයයි සත්‍ය බලයෙන් සත්‍යේවා කියලා දේශනා කළා. යතින්ද කේලෝ පතමේ සිතෝඥා සතොබ්බිවාතේදී අසම්පතම්පියෝ සතෝතමං සප්පේතං වදාමි යෝ අරිය සත්‍යං අරිච්ඡපතති මේ කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි යතින්ද කේලෝ පතමේ සිතෝඥා නගරයට පිටතර දොරටුවේ තියෙන ඉංග්‍රීසි කේලෝ කියා ජඹුරට සල්නේ ශක්තිමත් හිතෙන කණුවක් ඒ කියන්නේ ඉදි කඩුලේ කණුව අන්තෝ ඉන්ද්‍ර කියලා බහි ඉන්ද්‍ර කියලා කියන ඉන්ද්‍ර කියලා දෙකක් තියෙනවා. ඒක නගරද්වාරයේ බොහෝම සත්‍යම දොරටුවක්. මේ දොරටුව සමිකරන්ද ඇති කරගත්තා සිටවන ශක්තිමන්ත සිංහ තමයි ඉන්ද්‍ර කියලා කියන්නේ. ඒක එකේ නිකේකක් නෙමෙයි. අතකොටයක් ගලවන්න බැරි. වේරම්ම වාතෙන්වත් සොලවන්න බැරි විදිහට පොළොර හිතවන්නේ. නාකොටයක්, ඇහැලකොටයක්, එහෙම නැත්නම් ඉතාලේ සීබලා හරය මේ වාගේ ශක්තිමත් හරයක් කොටයක් තමයි හිතවන්නේ. පොළොව යටතම අඩි 6ක් හිතවනවා. පොළොව උඩට අඩි 6යි. කියන් හතරයි. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රිය සීලයේ සතනේ සිතෝ කියා පොළවේ හිතවලා තියෙනවා. සතුද්දි වාතේ යසම්පකම්පිය. සෝදිගෙන් සමායන සද මාරුකෙන්වත් පොළවේ නැති. අපකේකවත් පොළවේ නැති. සතුටම සක්පුරුතං වදානේ මෙන්න මේ උපමා කොට සෝවාන් ආර්ය සත්පුරුෂයන් ගැන මම කියමි. මේ අභිචාර්යඥානයේ ප්‍රත්‍යපති යම් කෙනෙක් සද්ධාවෙන් දුවමින් ගතගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මේ සෝවාන් මඟ නුවණින් දැක ගන්නා ලද්දේ නම් ඒ සත්පුරුෂයා ඒ සෝවාන් ආර්යයන් වහන්සේ සතර දෙවියන් හැමලේ සදමාර්ගයේ සෝවාන් බැරි ඉඳලා කියලා කියන්නේ මාර්ගයේ සත්‍යයත්වත් කොළවන්න බැරි ඊර සද්ධාවන්තේ බාටපත් වෙනවා ඉදන්ති සංඝේ රතනම් සමීතං ඒතේන සත්‍යේන සුවාති හේතු සේක සංග්‍රහණය පිළිබඳව තියෙන විද්‍යමාන ඔසේක රත්න භාවයයි ඒ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා ආශාවක් තුන කළා. මේ අරිය සත්‍යාන විභාවයන්ති ගම්භීර සංයම සුදේ පිටාන විපාකසේ හොන්ති දුක්ඛ සමාසා ලෝකේ භවන් අත්තමං ආදියන්ති සෝදාකාරයන් කියන්නේ සෝවාන් ආර්යයන් වාසිකන මේ අරිය සත්‍යාවේ විභාවයන්ති ගම්භීර සංයම සුදේ පිටාන ගාම්භීර ප්‍රඥාති සරුවත්යන් වහන්සේ විසින් මුලනදා යහපත් කොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් කෙනෙක් සෝවාන් මනෝවලින් ආબોධ කර ගන්නා ලද නම් මිනිසාට කියන්නේ දුකක් ප්‍රමත්තා. ඒ ඇත්තේ කවරෙන් හේතුවකින් හරි සමා වුණා. බොහෝ පින් සමා වුණා. යතේ ගමන් මත්තමං ආදියන්ති. ඒ පුණ්‍යවන්තයෝ කවදාකවත් අතලෙන ආත්මයක් උපදින්නේ නැත. ආත්ම හතක් ඇතුළත සෞඛලස් නැත. අරිහත්ත්වයෙන් නිවන් පුර කරනවා කියන එක සත්‍යයි. සුදම්පි සංඝේ රත්නම් සමීකං ඒතේන සත්‍යේන සිවත් විහෙ. මේක සංඝ රත්නය ගැන කියන විද්‍යමාන වූ රත්න භාවයයි. මේ සත්‍යයි සත්‍ය බලයේ චෙත් වේවා කියලා සත්‍යයක් කියනවා. දහනේ ගාථාවෙන් කියෙන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැන. සහාවත දස්සන සම්පදාය සයස ධම්මා දහිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බතං වාසි යදස්සකින්ති. චතුහපායේච විපමුක්තෝ සථාවිතානං වබ්බෝපාත. සහාවත දස්සන සම්පදාය සෝවාන් මාර්ගඥානයේ නිර්වාණය දැකීමත් සමගම හයත් ධම්මා ජනිත භවಂತಿ සංයෝජන ධර්ම තුනක්ම සහනය වෙනවා. සක්කාය දික් විසිතිච්ච සංකේ සීලබ්බතං වා යදසිතී. ඒ සංයෝජන තුන නම් සක්කාය දික්ඛි විචිකිච්ඡ සීලබ්බත පරාමාස තුනයි. ඒ හා සම්බන්ධව තදේකට හේතයන් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අපාගාමී කිලෝම කර්මයන් එදා රහෝ කියනවා. දීර්ඝ සංසාරයේ පතන් සමාජයේ සිටේ තේලි තේලි ආපු අපාගාමී කර්ම සියල්ලම එතනින් එහාට නෑ හොතු වෙලා. මෙහාට අපාගාමී කර්මයක් සිද්ධවන්නේම නැහැ. ඒ වගේම චිත්තෝත්පාද වශයෙන් චිත්තෝත්පාද පහක්ම අහෝති බවටපත් වෙනවා. අපේ චිත්තෝත්පාද. මේ විදිහට සත්‍යාධි භාවනාවේ අභග්ගෝකාතේ සතරාපායෙන් ජීවිත ප්‍රමුක්තිය. සතරාපායෙන් සදාතනෙ දිනෙතනෙ කියනවා. අය සිහිනකින්වත් අපායට යටිනවා. දෙපාලිපාලාන බබ්බෝ කාපෙන් කිව්වේ සංචානන්තරයේ කර්මය හා මේක නිස්සාරණිය කියලා මේ අබතාන අය කිසිසේත් වානාරයන් වාසි ගැනයි. සංචාතිතෝ සම්මන් කරෝති පාපකං කායේන වාචා උදසේකතාවා අනබ්බෝසෝ සත්‍ය ප්‍රතිච්ඡාදාය අබබ්බතා දික්ඛ සදස වූතා. සෝවාන් ආර්යයන් වහන්සේ නම යම් ප්‍රමාද දෝෂයෙන් කරුණ වචනින් සුවල්ප හෝ අකුසලයක් සිද්ධ කරගන්නා ලද නම් උන්වහන්සේ අභංගෝසෝතස ප්‍රතිච්ඡාදාය අවදාසාක සංගවන්නේ නොකියන්නේ නැහැ. හරිද කුඩා දරුවෙකු දුරුගොඩකට අත දික් කරනවා නම් වහාම අපතට ඇදලා ගන්නවා. ඉතින් ඒ තියාත්තක් දින්දරේ ලං කරනවා නම් වහාම අපතට නැමෙගෙන යනවා. මහල කෑල්ලක්, කබල් කෑල්ලක් මේ නින්දකට ලං කරා නම් වහාම ආපස්සට නෙමෙයිගෙන යන ඇති නින්දට යනවා. ඒ වගේ තමයි සෝවාන් මාර්ගඵලාදි කෙනෙකු යම් හේතුන් ප්‍රමාදකකින් කයින් වචනේ ස්වාක්ෂ හෝ වරදක් සිදුවේ නම් එතමාවම ඒකට පාපෝච්චාරණේ කොට ආයත සංවදේ පිළිදෙනවා. අබබ්බතා විත්ත පදස්ස වත්තා. ඉතින් මෙසං වන්නේ හේතුව ලබාගත් අවබෝධ කරගත් සෝවාන් මාර්ගඥාන අනුභවයයි. ඉදම් සංගේ රතනම් ප්‍රණේතං මේ සංඝ රත්නයේ පිළිබඳ විසුද්ධ භව ශ්‍රේෂ්ඨ භක්ම භාවයයි ඒ සත්‍යයි සත්‍ය බලෙන් සත්‍යවා කිය සත්‍ය කියලා. දෙවතුනි ගාථාවෙන් සහ දහතුනි ගාථාවෙන් කියවෙන්නේ බුද්ධ රත්නය ගැනයි. ගඟත් දුන්නේ යථා කුසිකාම්මේ ජිම්හාන මාසේ පතමකින් වීදි. සතියකමන් ධම්මාරං අදේශයේ නිබ්බානගාමී පරමං හිතායි. ජිම්හාන මාසය කියන්නේ ජිම්හාන ඍතුවේ පළවෙනි මාසය චිත්‍ර මාසයයි. යාපි කියන්නේ වසන්ත කියලා. යාපි බක් මාසය කියන්නේ චිත්‍ර මාසයයි. බක් මාසය වෙනකොට දැන් මේක මුලින් මාසයේදී සීලයේ සුරුදිවල වල ඉඳලා වැටිලා ධනෙ ගහලා බොහෝම ලස්සනට මල් පිපෙනවා. බොහෝ ලස්සනට මල් පිපෙන දැනින් මේ නැස්සේ බමර නැස්සේ ගුණගුණාල දෙනේ. මරතුන් උරාගන්න විදේක සංහන්දවල පිළි හැතිරෙනවා. ඒක මුනුමාත් මනලහරවල් සෝදමාන කරන දර්ශනය. වනප්පදෙන් යථා ප්‍රතිකාරී. විහාන මාසේ පතමක් නිදින්නේ. සතුටම මන් දන්නවා නම් අද ඒකයි. එතේන කරුවක් යන වහන්සේ මේ ධම්මාසේ මල් සිටියගත් වනාන්තරවල මේ නැත්තම් බමර නැත්තම් ගොංගන්නාක් නේ මෙවත ධම් තුළ විදුවලින් සත්‍ය දේශනා කළා. ඒ ධර්මයේ හරියට අර මලතුන් උරා ගන්න මේ නැත්තම් බමර නැත්තම් රබේ දසකින් එන දෙවියෝද මිනිස්යෝද ගිහියෝද සයිද්දෝද ඒ ධම් රතේ පුරාගෙන මේ තනහදන මේ නැත්තම් රබේ අමොත්ත මහා නිර්වාණය සකස් කරගන්නවා. නිබ්බානගාමී පරමංහිතාය ඒ මේ සරුවක්යන් මහත්මයාගේ මේ අමෘතවාහි ධර්මය නිර්වාණගාමී ඒකාන්ත හිත පිණිස දේශනා කරන දේශනාව. ඉදන්ති බුද්ධ රත්නම් කමීතං මේක බුද්ධ රත්නය පිළිබඳව ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඉදන්ති බුද්ධ රත්නම් කමීතං ඒකේන සත්‍යන සුවස්සී හෝති. ඒ සත්‍යයයි ඒ සත්‍ය බලෙන් සත්‍ය වේවා කියලා සත්‍යය කියලා. වරෝ වරන්නේ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්මවරං අධිකයි වරෝ කියන්නේ කරුවක් යන වහන්සේ සියල්ලෙන් ශ්‍රේෂ්ඨයි වරන්නේ කියන්නේ සියලුම ශ්‍රේෂ්ඨ ධර්මයේ දන්නවා වරදෝ කියන්නේ අන් අයට ශ්‍රේෂ්ඨ වූ නිවන් මඟ ගෙන දෙන වරහරෝ කියන්නේ ඒකයි ඒ කියන්නේ සතර මඟ ඵල නිවන ගෙන දෙනවා අනුත්තරෝ ධම්මවරන් ලැබේකයි. සීලාදී ගුණයන්ගෙන් උත්තරීතර වූ සරවත්යන් වහන්සේ ප්‍රේත ධර්ම රත්නය දේශනා කළා. ඉදම්පි බුද්ධ රතනම් පණීතං හේතේන සත්‍යේන සුවස්ති. මේක බුද්ධ රත්නයේ පිළිබඳව ප්‍රේතතම රත්න භාවයයි ඒ සත්‍යයි ඒ සත්‍ය බලයෙන් සත්‍යවා. 14 නිගාතාවෙන් කියන සංඝ රත්නය ගැන. සීලං පුරාණං නවන්නත් සම්භවං විරත් චිත්තා ආයතිකේ පවතින්නේ ඒ සීල දීගා අවිරුවනේ සඳා නිබ්බන්ති දිනා යථායම් පදීසෝ ඒ රහතන් වහන්සේ දැනයි සංඝ රාජ්‍ය අතරින් රහතන් වහන්සේ දැනයි සීලං පුරාණං ඒ රහතන් වහන්සේගේ පුරාණ කර්ම කියන්නේ අහෝති නාම නැති සම්බවං කල්පෙන් කර්ම රැස් වීමක්ද නැත විරාත්‍යකේත ආයතිකේ භවත්මි මතු භාගයේ පිළිබඳව කුෂ්ණාවක්ද නැත ඒකේන දීර්ඝා අමරෝහි ඡන්දා විමහන්සලා භව සංකාර උත්පත්ති දෙන කර්ම බීජ සියල්ල ක්ෂය කළ දැරි අමරෝහි ඡන්දා මතුමත් හිතදීනේ ඡන්දයක් නැති දැරි මුද්දන්ත ධීරා යතහායම් කදීකෝ පහන් ගැතියයි පහන් තෙලයි නිනවීමේ නිවන පහනක් වේ කර්මයක් ප්‍රේතක් යන්න අහෝති වීමේ ඒ දීර්ඝ නිර නිත්‍යයේ රහතන් වහන්සේලා අනුපාදිතේස පරිනිබ්බාණයටපත් වෙනවා ඉදම්පි සංඝේ රතනම් සමේතං ඒකේන සත්‍යෙල සුවක් වූති මේ සංඝ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨතම රත්න භාවයයි ඒ සත්‍යයි ඒ සත්‍ය ගලින් සත්‍යවා කියලා හිනුගත වදා ඊළඟට මේ දේශන අවසන් වෙනකොට සත්‍ය රාජ්‍ය වර්ණිතලේක තැනිලා බුදු කාමල වැඳගෙන ගාථා පිළක් වෙන කී දෙවියන් දක්ඥයන් වන්දනා කළා යානේද භේතානි සමාගතානි ධම්මානිවා යානව අන්තලිච්චේ තථාගතං දේවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවක්ඛිතේ මේ අවත අහස පොළවේ යම්තා දෙවි දේවතාවෝ බ්‍රහ්මෝ රැසී සිටිනා ඒ අපි සියලු දෙනා දෙවිතුන් විසින් පුදන ලද්දා වදන ලද්දා වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඳින්නෙමු කියලා ගන්නවා ඒ වගේම මේ අවද රස සිත්න දෙවියෝද බ්‍රහ්මියෝද අපි සියලු දෙනා දෙවියන්ගෙන් හිතෙන් පුද සත්කාර කරන ලද සතහාගතේ සද්ධර්ම රත්නයේ වඳින්නෙමු කියලා වන්දනා කළා. මේ අවද රස සිත්න සීලම දෙවියෝද බ්‍රහ්මියෝද අපි සියලු දෙනා දෙවියන්ගෙන් හිතෙන් පුද සත්කාර කරන ලද ගෞතම ශ්‍රාවක සංඝ රත්නයේ වඳින්නෙමු කියලා සංඝ රත්නයේ වන්දනා. මෙන්න මේ සූත්‍ර දේශනේ පරිපූර්ණත්වයට පත් වෙනවා. එතකොට මේ දේශනාව අවසන් වෙන විට අපේ 14000ක් පිරිස සෝවාන්නේ කොහොමද? මේ පිරිස පෙර ජාති ජාතින් තිබී මේ දේශනාවට සවන් දීලා මේ දේශනාව භාවිතා කළ තිබුණා. මේ රත්නත්‍ර විස්තරාන්ත දේශනා පෙර බුදුසසුන්හි ජීවිත දේශනාවෙච්ච දේශනාවක්. එනිසා මේ දේශනාවේ සවන් දීගෙන සිටි අය අතරින් පෙර ගාතලනේක පුරුදු කරපු අය ආයේ මේ දේශනාව අහනකොට සමාධිමත් වුණේ. සමාධිමත් පිටින් බණට ගන්නකොට විපස්සනා ඥාන පහළ වුණා. අර සත්‍යා ඉන්ද්‍රිය ගිරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බල අවදි වුණා. සද්ධා බල ආදී පංච බල ධර්ම අවදි වුණා. බුද්ධංගත අවදි වුණා. මාර්ගාංගත අවදි වුණා. සතිපට්ඨාන අතර අවදි වුණා. සම්ප්‍රදාන අතර අවදි වුණා. ඉද්ධිපාත අතර අවදි වුණා. මේ බෝධිපාක් ධර්මයන් පුළු ගැන්වනා මුදුන්පත් වුණා. දෙතෙන් කෙලවරෙනකොටම සෝවාන් ආදී මාර්ගඵල නොක්‍රමින් අග්‍ර අමා මහ නිවන ආબોධ වුණා. සර්වක් යන වාසේ දින හතක් සිටේ දේශනා කළා. දින හතේම 4000 දකින් පිළිතුරුවන් දැක්කා. දැන් මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න තියෙන කවුරුටක්. බුදු ගුණ දැක්වෙන ගාථා තුළින් බුද්ධානුස්සති භාවනා වැඩෙනවා. දහම් ගුණ දැක්වෙන ගාථා භාවිතාවෙන් දහම් ගුණ භාවනා වැඩෙනවා. සංගුණ දැක්වෙන ගාථා හතක් තියෙනවා මෙතන. එයින් සංගුණ භාවනා වැඩෙනවා. එතකොට මේ දේශනාවේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන අනුස්සති භාවනා තුනක්ම කියවෙනවා. එතකොට ඒක භාවනා මාර්ගය. ඒ අනුස්සති භාවනා කරනකොට මොකද වෙන්නේ? අර සිත් බුද්ධම් ප්‍රබුද්ධම් ආදී ගාථාවලින් කියවෙනානේ. අනුස්සති භාවනා කරන්නේ කෝ සමදාම සැපෙන් නිදෙනවා. සමදාම සැපෙන් අවදි වෙනවා. සමදාම ලකුණු කියන නොදකින්නේ කියලා. සමදාම දෙවියන්ද ප්‍රිය වෙනවා. සමදා සමදා මිනිස්යන්ද ප්‍රිය වෙනවා. සමදාම දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. සමදාම සිතේ සමාධි ගුණය ලැබෙනවා. රාගයෙන් හැමදාම මුහුණත් මුළු සරුවාංගයක් ප්‍රසන්න වෙනවා. රාගම් යන්නේ ගමන දීබල සාර්ථක වෙනවා. මේ වෝදුරු නැති වෙනවා. සතුන් කාර්යයෙන් දෙනවත් හිතා නොයන්නේ වෙනවා. භූත පිසාච කුම්භන්නාගෙන් ඈත් වෙනවා. සම්යද්දෘෂ්ටික දෙවියන්ගේ අනුබලය තියෙනවා. මරණාසන්න මොහොතේ මනස සිහිනෙන් යුක්ත වෙන සමත් වේදවා. මරණයන් මත සිගති ගාමි වෙනවා. සතර ගමනේදී නිවන් දකින තුරු මුසුදුක නොගන්නෙක් වෙනවා. උපන සම්භාවයක් පාසා සම්මාදිට්ඨික වෙනවා. සතර ගමනේදී ප්‍රතිපක්ෂලක නූපදී මංගල සත්‍යෝක දෙනවා. උතුම්කම් භාවයක් පාසා උතුම් කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. උතුම් කල්යාණ මිත්‍රයන් නිසා සද්ධර්ම අහන්නත් ලැබෙනවා. එනිසාම යෝනිසේ මනසකාරයක් ලැබෙනවා. ධර්මාන්තර ප්‍රතිපත්තිය හැතරෙන් දැක්කතර ලැබෙනවා. ලෝකලා බුදු කෙනෙකුන් වාසයේ පහළ වුණ තමන් වෙත උන්වහන්සේ වැඩම කරනවා. ඒ ධර්මයේ ඇතුළු පමණින් මඟඵල නිවන් සුව ලබන්න වාසනාවන්ත වෙනවා. මෙන්න මේ නිසා අනේකානේකන්ත මෙලවත් පන්වත් දෙන දෙන අනිත්‍ය භාවනා තුනක් මේ දේශනෙට ඇතුළත් තිබෙනවා. ඒ අනිත්‍ය භාවනා තුළින් සම සතර කර්මස්ථාන ඔබට මතු කරගන්න තියෙනවා. සිතානේක විශේෂ භාවනා මාර්ගයක්. සම පිටාසනා භාවනා දෙකම මේ දේශනා තුළින් අපට මතු කරගන්න පුළුවන්. ඉතින් මේ දේශනාවල් අපි පාළි භාෂාවෙන් සත්‍යයනාතේමත් මහත් පරයි. සිංහල භාෂෙන් කියවන්න පුළුවන් නම් ඒක වටිනවා. සිංහල භාෂෙන් හරි වෙන භාෂාවකින් කියනවාට වඩා පාලි භාෂෙන් කියන්නේ වැඩගත්කමක් තියෙනවා. ඒ කියන්නේ මෙව පහළ වූ සියලුම කරුණාඥයන් වහන්සේලාගේ මානෙල්ම විදෙන සුවඳ විදෙන ශ්‍රීමකයෙන්. සුදු බුදුරජාණන් වහන්සේ දලදාස්පන්යෙන් අස්තංග සමන්වාංශ ධර්මාස්තරයෙන් නිසිත වූ වචනයි මේ සිද්ධ වූ බුද්ධ වචන. ඕවට ගණන් නිස්මේසේ රහතන් වහන්සේලා භාවිතා කරන වචනයි මේ පාළි වචනයි. එතකොට එයාට ජීව ශක්තියක් ජීව බලයක්. ඕනෑම අනුකුලක් කියලා මේ ධාතාවක් කියවා අනුකුල නිවාරණය වෙනවා. පුරාගෙන බන්නේ ඉදිරි ධාතාව කියව රත්න සූත්‍රය වහාම ආපස්සට යන්නේ. ඒ වගේම ගුණේ එහෙම නැත්නම් අස්සේ කුලප්පේච්ච අස්සේ එහෙම නැත්නම් යාල මුර්ගේ ඇටෙක් අලියේ එලාගෙන එනවා නම් ණයෙක් එලාගෙන එනවා නම් මේ ධාතාව කියවට වහාම ආපස්සට යන්නේ. මේකේ පිටාකේක්වත් එන්නේ නැහැ. ඒ තරම් පුදුම බලයක් මේ බුද්ධ වචනේ තියෙනවා. සම්මේ ආපිලිතර භාවිතා කරන්නට ඕනේ. හතපාඩම් කරගන්න. කුඩා දරුවෝ ජී කියන්න වාගේ තවත් කියන්න පුරුදු කරගන්නට ඕනේ. මේ මන්තර කියන සහසින දෙන දේවතාවෝ ඔතුරු නමාගෙන සාදුකාර දීලා අනුමෝදන් වෙන්නේ. ඒතරම්ම දුර්ලභ බුද්ධ වචනේ මේවා. ඒ නිසා යනි දේශනාවක් සතන දේශනාක දේශනාව දැන් කාල වේලාව මුදල් ඉතිස්සුණා. මේ නිවසේ පූජ්‍යරේ පූජ්‍ය වජිරනන්ද ස්වාමීන් වහන්සේගේ මෞඛ්‍යයේ කළ නිලත මේ සහෝදර සහෝදරී කිසනාදයිසවත් විශේෂතාවය ලැබෙන සහභාගී වෙනවා ඒ මෞඛ්‍ය දෙකල ඇතුළේ මේ සෑම දිනාට සතන සූත්‍රයේ අසීමිත ගුණානුභාවයෙන් මෙලව ආයුරෝග්‍ය සැපත ලැබේවා ගුණවල ධන ධාන්‍ය ආශීර්වාද සැප සම්පත් ලැබේවා අතනිය කාපලෝ කාදරේ අසුර අන්තරා ග්‍රහ දෝෂ දුරු වේවා සබන පියවරක් පාසා රක්නා ශ්‍රී සූවිසි මහා ගුණ ආරක්ෂා නිරතුරුවම ලැබේවා. සතසේ නිින්දියාව, සතසේ අවදි වේවා. නපුරු සීන නැතිනේවා. දෙවියන්ගේ ප්‍රසාදය ලැබේවා. මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව සැලසේවා. සින රෝගාබාධ අල්ප අලපතක ගියස්සක්මින් ඉවත් වේවා. ගුණනුවන ධන දානිය අසේතු සම්පත් දූලි වේවා. ආයුර්ණ සැප බල ප්‍රඥා දුර්වර්ධනය වේවා. එවාගේම ධර්මඥාන භාවනාඥාන තව තව දියුණු වේවා. සීල සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමුර්ධ වේවා. අවුරුදු 220ක් තරම් කළ සිදුලිතුයන් දරුවන්ගේ උපස්ථා ලැබෙනු දානාදී පාරමී පුරා ගන්න දීර්ඝාස ලැබේවා. සතර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තියදී නිවන් මඟ පාරමී පුරා ගන්න සමතම ජාති ජාති වාසනා වේවා. සිල්වත් ගුණවත් මනවත් දෝසක් දෙනවා කියන සහෝදර සහෝදරියන් නේද හිතෙන පුදා කියලා සේවිකාවන් පැතුව භවයක් පාසා කුවත ඒ පාරමී ගුණ පුරා දෙවි දිවියන නැති නැති යන රාගයෙන් දිවි දිවියන මේ ස්කන්ධ පරම්පරාවෙන් සදා සාතන විලා දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජාපි අදර අවියාගේ අමෘත අසංකත අර ධාතු සංඛ්‍යාතේ ඥාන සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ සීල කුසලයට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ප්‍රාර්ථ වෙනාවට චක්‍රී චේතනාවක් අවශ්‍ය නම් ගොඩක් පැරේ විස්තරේ සූදානම් කතා ගමන පිටුරනවා. ඒකා දැන් මහා සංඝරත්නිකාම ගෞරවයෙන් පිළිගත්තා. දෙපාදව අතුම්පනවා ප්‍රධාන දුවා විලංකත ගාමේ පිළිගන්නවා. සමනමස්කාරයෙන් සීලේ කුසීතා පැය තරම් කාලයක් මේ රැකලි තේස්දාන දේශනේ සම්බන්ධ සුදේශනේ ධර්ම දේශනේ සවන් දෙන්න සාස්වා කරලා අවසන් සුදේශනේ සවන් දෙන්නවා පිළිසිලක් අරගන්න. එවැගේම අද උදේ පාන්දර පූජ්‍ය රජිනන්ද ස්වාමීන් වහන්සේ ආරම්භ කළේ පිළිසෙල සහභාගී වෙමින් වැඩම කළ ස්වාමීන් වහන්සේලා බොහොම කාර්මිකව සත්‍ය විදේශනය පවත්වනවා. මේ කරත්තල සත්‍ති දේශනාවේ ආනුභාවයෙන් දේශක ස්වාමින් වහන්සේලාගේ සීලාද ගුණානුභාවයෙන් සිංහෝපයට තේසෙල්ල පිළිස දේශනා කළ ශාන්තිනායකයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරය පටන් බෝධි මණ්ඩලයේ කෙරෙහි අසීමිත බුද්ධ සාරක ධර්මයන් ඥාන දා බලයෙන් බෝධි මූලයේදී ප්‍රතිලාභ කර ගන්නා ලද නමාදාදී බුදු ගුණ බලයෙන් සත බල ඥාන චතුරු වෛසාදක් ඥාන බලයෙන් සතර ප්‍රතිසම්පදාන සබ්බද බුද්ධ ධර්ම බලයෙන් සත් අධිඥා ධර්ම සිද්දක බුද්ධ ඥාන බලයෙන් සෝලක මහා ඥානස්කාර සාවේනික බුද්ධ ගුණ බලයෙන් සතුනික ප්‍රතිවේක්ෂාඥාන සමස්තේසත් පාරමී ඥාන බලයෙන් සත්‍ය බෝධිපාක්ෂි ධර්මස්ථාන සත්‍ය සමධර්මස්ථාන බලයෙන් අතතිස් මංගල්‍ය ධර්මස්ථාන අතතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන් තම සතර කර්මස්ථාන ඥාන චත්තාලේක ආකාර මහා විපස්සනා ඥාන බලයෙන්ොත් සෝතාලි ඥාන වාක්‍ය සමපල කුජාර්ය ඥාන බලයෙන්ොත් පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දෙතකක් නිත්‍යාදිත්‍ය පරිච්ඡේදක ඥාන බලයෙන්ොත් සත්‍යත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන බලයෙන්ොත් සීවිති කෝප්පස්වාර සමාපත්ති සංචාර පරිහස්සන වජිරස්නාන බලයෙන්ොත් අනන්තනා තමන් වහන්සේ සමන්තපත්තාන මහා ප්‍රසන්න විශ්වන්තරගත ගාම්භීර ඥාන බලයෙන් ඉන්ද්‍රිය සරෝපගේ ඥාන ආසයලේ ඥාන බලයෙන් යම සමා ප්‍රාත්‍යාරේ ඥාන මහා කරුණා සමාපත්ති ඥාන බලයෙන් සර්වඥතා ඥාන අනාවරණ ඥාන බලයෙන් සුවාසුදාස ධර්මස්කන්ධ බලයෙන් විද්‍යාසේ බෝධිරාජානන් වහන්සේ ඥාන බලයෙන් මත් ධාතුන් වහන්සේගේ දේවා ධාතුන් වහන්සේගේ ලාත ධාතුන් වහන්සේගේ චේත ධාතුන් වහන්සේගේ සහස්ත බෝණය සලස් යනියක් සරුවක් ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් සත්බුදුරයන් වහන්සේගේ අතීත බුදුරයන් වහන්සේගේ අනුභව බලයෙන් සංඝස්ස දලස්හාසක් සරුවක්යන් මහසගේ අනුභව බලයෙන් ලෝකහාලී වදාළතා අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභව බලයෙන් අනන්ත බුද්ධ ඥානානුභව බලයෙන් අනන්ත බුද්ධ ප්‍රඥානුභව බලයෙන් අනන්ත බුද්ධ විද්‍යානුභව බලයෙන් සත්‍යත්‍රේකතු අතුතුන් සූවිතුන ආගමේ අපේ නිතා රත්නානුග්‍රහ බලයෙන් මේ ජීතර සවන් දෙල සෑම දිනකට එවාගේ මේ නිවසටත් මේ භූමියටත් සකලාන්තරාගේ කරුවෝ පද්‍රයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා අපනේකසං අපලෝකාත්‍ර වාසු අන්තරය නවග්‍රහ දේශ චතුරු පරිදර මාර්ග සබාද සානවිල කොඩවිල දන්දන අස්සවා පතවා හෝවා අඳෝවා කියන්නේ ඒ දුක අනිසේ දුරු වේවා දෝෂිතාද කුම්භාන් යක්ක ප්‍රේත ආදී කෙනෙක් සත්සංග වල සංගී යතේ සියල්ලෝම ඉරිදිතු අමෘතේ දුරුවේ ප්‍රේතානේත ආරක්ෂාව සැලසේවා ස්වාමීන් සමදිනා සබන පියරස් ගානේ රත්නත්‍රේ සූහිති මහා ගුණේ ආනුභාවයේ සිය ජීවිත තුලට විනිවිද යමින් ආරක්ෂා සැලසේවා. සාසිතින් සමදා මුක්තියෙන් බුදු ගුණ දෙනේ සැපෙන් නිඳාව සැපෙන් අවදි වේවා නපුරිතේන නපුදේවා. දෙවියන්ගේ ප්‍රසාදය මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. කඩුම්ෙන් තරුම්ෙන් කපුරන්ෙන් ගින්නෙන් ජලයෙන් වසවිසින් අවියාව දෙවලින් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් පිරිසංගත සතුන්ගෙන් සීතලෙන් වෙනසෙන් බඩගින්නෙන් පිපාසයෙන් නැති මඳුරුවන්ගෙන් අවශ්‍ය සුලංග සුගුරු කර්තාදීන්ගෙන් යාතෙන් පිටෙන්ෙන් දෙල්ලෙන් රාග දෝෂ මොහ දුක්ඛ වේතයන්ගෙන් උපතිල කුපස්සයේ කපුසල විපාක වාරේකින්වත් දියක් ඇති ගැනීමක් සන්තරාවක් සන්තරාසයක් ඕමෝ ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වේතනයක් එකක් නිමිතින්වත් නොම වේවා නොමඟන ජනතාවට නිවන් මඟ පිහිට මඟ දහම් මඟ යහ මඟ පහදා දීමේ ධර්ම ශාස්ත්‍රයේ දේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යසහිතාදීන් සැප සම්පතින් ආයුෂෙන් වර්ණයෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් සතර ධම නිරමේ සතර සංග්‍රහවත් නිත්‍යතුලෙන් උපේක්ෂිත සීලෙන් දසපාරමිතාදී වූ ලෝකඥයන් දෙන් පෙර සතර වර්ණ පුර සඳහන් දිනෙන් දින වේවා සංඥා ප්‍රාර්ථනා කියලා සිතින් නිරෝණයෙන් කවුරුත් ඒකෙන් භද්‍රගතයෙන් නෙන්ද පූර්ණ චන්ද්‍රයාමින්ද මුගන්පත් වේවා මේකත් ප්‍රතිවාසාලික කාලයක්ම අතරක් නෑර අපරාධිකව උදාහරණ දෙක උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරේ කරලෙස මනර දුණෝ පද්මයේ සුමතිය කාන්ත නිවන පිළික පාරමී පුරා ගැනීමේ ශක්තිය බලය ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදයේ සතසෙන් සැලසේවා මේ රැස්වීම සෑම දිනකටම එකේම ආරක්ෂාවට සැලසේවා එවාගේම සතුන්ගතව මහාන සෞද්ධම් පුරුණ පූජ්‍ය වදනන්ද ස්වාමීන් වහන්සේ නිරුපාද්‍යතව ඒ සතුන් පිළිවෙත් මුදුන් සමනා ගන්නට සාසා පහසුව ලැබේවා මෞපිය දෙකල පූර්ණ සෝයෙන් නිසිතේ ජීවත් වීමට මෞපිය දෙකලට පහසුකම් සැලසේවා සහෝදර සහෝදරි පිටුපත් එසේම ආයුරාෝග්‍ය සම්පන්න ලැබේවා ආක කුරායන දෙවි දේවතා මේ පිළාන මොදන්ව දේව ආරක්ෂාව සැලසා දෙත්වා එසේම මේ සමගන ආමිය සම්්‍යක් ප්‍රාර්ථනා සඵල වීමම කර්ණෝ ජයගෙන බුදුපතේ බුදුමහරහතුන් වහන්සේ මේ සමිතිය වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්‍රාමා නිවන්සෝ සාක්ෂාත් කර ගන්නාසේ සත්‍යත්‍ය ආශිර්වාදේ වේවා කියලා මෛත්‍රීන් පැවැත්වෙන සත්‍ය දේශනාවේ සාවධානව සමන් දෙන්නේ